හොඳයි. අපි අද කතා කරන්න යන්නේ හරිම ගැඹුරු උපමාවක් ගැන. මේ කතාව පටන් ගන්නේ රජගහනුවර කිච්චකූට පර්වතයෙන්. මේ කාලෙදි තමයි බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරෙක් වුණු දේවදත්ත සසුනින් වෙන් වෙලා ගිහින් තිබුණේ. ඉතින් ඔන්නෝයි සිදුවීමත් එක්කම තමයි බුදුරජාණන් වහන්සේ ජීවිතයේ ඇත්තම අරුමුණු මොකක්ද කියන එක ගැන භික්ෂුන් වහන්සේලාට හරිම වැදගත් දෙයක් දේශනා කළේ. අපි අද බලමු මොකක්ද මේ ගැඹුරු ඉගැන්වීම කියලා. ඉතින් අපි මේ ගමන දිහා බලන්න යන්නේ අධ්‍යාත්මික පාරක යන කෙනෙක් විදිහට. මේ පාරේ යනකොට හම්බ වෙන අන්තරායන්, ඒ කියන්නේ උගුල් මොනවද, ඒවයින් බේරිලා කොහොමද ඇත්තම ඉලක්කයට යන්නේ කියලා අපි එකින් එක කතා කරමු. හොඳයි අපි එහෙනම් කතාව පටන් ගමු. මේ ගවේෂණය මේ ගමන පටන් ගන්නෙම හරිම බලවත් හේතුවක් එක්ක. ඒ තමයි මේ සංසාර දුකෙන් ගැලවෙන්න ඕන කියන දැඩි වුවමනාව. මේ ප්‍රශ්නේ තමයි හැමදේම පටන් ගන්නෙ. ශ්‍රද්ධාවෙන් ගිහිගේ දාලා එන උත්මයේගේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේක. මම ඉපදෙනවා වයසට යනවා මැරෙනවා මේ දුක්ගොඩෙන් ගැලවෙන්නේ කොහොමද? අන්න ඔය සිතුවිල්ල. මේ ඉපදීම ජරාව මරණය ශෝකය කියන දුකට මම අහුවෙලා නේද? මේ දුක්ගොඩ ඉවරයක් කරන්න පුළුවන් නම් ඒක කොයිතරම් දෙයක්ද? අන්න එතනින් තමයි මේ මුළු ගමනම පටන් ගන්නෙ. හරි. දැන් මේ මුළු කතාවම අපිට ලේසියෙන් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව උපමාවක් පාවිච්චි කරනවා. ඒක තමයි ගහක අරටුව හොයන මිනිස්සෙගේ කතාව. හිතන්න කෙනෙක් ලොකු ගහක තියෙන ශක්තිමත්ම හරවත්ම කොටස. ඒ කියන්නේ අරටුව හොයාගෙන යනවා කියලා. අපි ඉස්සරහට කතා කරන්න හැමදේම තේරුම් ගන්න යතුරු තමයි මේ උපමාව. ගහක් ගත්තම ඒකේ කොටස් ගොඩක් තියෙනවා. එළියෙම තියෙනවා කොළය අතුයි. ඊළඟට තියෙනවා පොත්ත. ඒක ගැලවම තිනව සිවිය ඊට තතලෙන් එළය. ඊටත් පස්සේ තමයි ගැඹුරුම හරය. ඒ කියන්නේ අරටුව තියෙන්නේ. දැන් මේ කතාවේදී මේ හැම තට්ටුවක්ම අධ්‍යාත්මික ගමනේ එක එක පියවරක් වගේ. හැබැයි මතක තියාගන්න අපේ ඇත්තම ඉලක්කය, ඒ කියන්නේ අරටුව තියෙන්නේ මේ වයින් එකක් විතරයි. හරි. එහෙනම් අපි යමු ගමන බලමු මේ පාඩේ යනකොට හම්බ වෙන පළවෙනිම අන්තරය නැත්තම් උගුල මොකක්ද කියලා. ඉතින් මෙහිම මහාන වෙලා ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? මිනිස්සු අතරේ ප්‍රසිද්ධ වෙනවා ලාභ සත්කාර, කීර්තිය, ප්‍රශංසා මේ හැමදේම ලැබෙන්න පටන් ගන්නවා. සමාජයෙන් ලොකු පිළිගැනීමක්, ගෞරවයක් හම්බ වෙනවා. ඇත්තටම එළියෙන් බණින කෙනෙක්ට පේන්නේ හරිම සාර්ථක තත්ත්වයක් වගේ. ඔන්න ඔය ලැබීම් එනවත් එක්කම හිතට පොඩි සිතුවිල්ලක් කෙනවා. හරි. දැන් මගේ වැඩේ සම්පූර්ණයි. මම එන්න ඕන තැනට ඇවිල්ලා ඉවරයි කියලා. අන්න ඒක තමයි භයානකම තැන. එතන තමයි Taman ගැන තෘප්තිමත් වෙලා ගමන නතර වෙන්න පුළුවන්. ඉතින් මෙතනදි තමයි ලොකුම වැරද්ද වෙන්නේ. අර ලැබෙන කීර්තිය, ප්‍රශංසාව ඔලුවට අරගෙන තමන්ව උස්සලා තියෙනවා. අනිත් භික්ෂූන්ව පහත් කරලා කතා කරනවා. මේ පිළිගැනීම තියෙන මට විතරයි අනිත් අය කවුද? වගේ මාන්නයක් ඇති වෙනවා. දැන් අර අපි උපමාවට ගියොත් මේක හරියට අරටුව හොයාගෙන ගිය මිනිස්සයා ගහේ ඇතුලේ ජීන හරය පැත්තක තියලා එළියෙන්ම තියෙන කොළයි අතුයි ටිකක් කඩාගෙන ගියා වගේ වැඩක්. ඉතින් කොළාතු වලින් අරටුවේ ප්‍රයෝජනෙ ගන්න පුරවන්ද? බෑ නේද? හරි. හිතමුකෝ කෙනෙක් ඔය පළවෙනි උගුලෙන් බේරුණා කියලා. එයාට තවත් සියුම් මුගලක් ඉස්සරහට හම්බ වෙනවා. බලමු මොකක්ද ඒ කියලා. දැන් සමහර කෙනෙක් ඉන්නවා යාලර ලාභ සත්කාර ලැබුණට ඒවට මත් වෙන්නේ නැහැ. මගේ ගමන ඉවරයි කියලා හිතන්නෙත් නෑ. ඒ වෙනුවට එයාලා හරිම උනන්දුවෙන් තමන්ගේ සීලය, ඒ කියන්නේ තමන්ගේ ගුණවත්කම දියුණු කරගන්නවා. ඇත්තටම මේක හරිම හොඳ දෙයක්. නියම දියුණුවක්. හැබැයි ප්‍රශ්නේ පටන් ගන්නෙත් එතනින්මයි. අර සීලය සම්පූර්ණ කරගත්තම ඒකෙන් සතුටු වෙලා ආයෙමතර සිතුවිල්ලනෝ. හරි. දැන් නම් වැඩේ ගොඩ. ඊට පස්සේ මොකද වෙන්නේ? මම තමයි සිල්මතා. අනිත් අය දුස්සීලයි කියලා හිතනවා. තමන්ව උඩින් තියලා අනිත් අයට ගරහනවා. මේක අර අපේ උපමාවේ මිනිස්සයා අරටුව හොයාගෙන ගිහින් ගහේ පොත්ත ගලවගෙල මෙන්න අරටුව කියලා හිතුවා වගේ වැඩක්. පොත්ත කියන්නේ ගහේ හරය නෙවෙයිනේ. ඒක ආරක්ෂාවට තියෙන දෙයක් විතරයි. හරි. දැන් අපි යමු ඊළඟ පියවරට. ඒ කියන්නේ භාවනාවේ ගැඹුරු තැනකට. හැබැයි එතනත් උඩඟුකමේ උගුලක් තියෙනවා. දැන් හිතන්න තවත් කෙනෙක් ගැන එයා අර ලාභ සත්කාරවලටවත් සීලෙන් එන මාන්නයටවත් අහු වෙන්නේ නැහැ. එතනින් නතර නොවි දිගටම භාවනා කරලා ගැඹුරු සමාධියක් ඒ කියන්නේ හිතේ හොඳ ඒකාග්‍රතාවයක් ඇති කරගන්නවා. මේක ඇත්තටම ලොකු ජයග්‍රහණයක්. හැබැයි සමහරු එතනත් හිර වෙනවා. අර සමාධිය ලැබුණම සතුටු වේදා ආයමත් හිතනවා හරි. දන්නම් වැඩේ හරිම හරි කියලා. ඊට පස්සේ මගේ හිත තමයි එක තැනක තියෙන්නේ අනිත් අයගේ සිත් විසිරිලා කියලා අනිත් අයව පහත් කරනවා. මේක අපේ උපමාවට ගියොත් හරියට අරටුව හොයන කෙනා ගහේ සිවිය ඩලවගෙන ගියා වගේ වැඩක්. බලන්න සිවිය කියන්නේ අරටුවට ගොඩක් ළඟයි. හැබැයි ඒක අරටුවම නෙවෙයි. හොඳයි. දැන් අපි කතා කරන්න යන්නේ අන්තිම ඉලක්කයට යන්න කලින් හම්බ වෙන සමහර විට සියුම්ම ඒ වගේම භයානකම උගල ගැන. දැන් බලන්න තවත් උත්මයෙක් ගැන. එයා අර කලින් කිව්ව ලාභ සත්කාර සීලය සමාධිය කියන එක තැනකවත් හිර නැතුව ප්‍රඥාව දියුණු කරනවා. ඒ තුලින් යථාර්ථය තියෙන විදිහටම දකින නුවණ, ඒ කියන්නේ ඥාන දර්ශනය ඇති කරගන්නවා. මේක හරිම උසස් ප්‍රඥා මට්ටමක්. හැබැයි අර ඥාන දර්ශනේ ලැබුණට පස්සෙත් හිතන්න පුළුවන් හරි දැන් තමයි ඇත්තටම හැමදේම හරි කියලා. ඇත්ත දන්නේ මම විතරයි අනිත් අය මොකුත් දන්නේ නැහැ කියලා අර දැනුමෙන් ඒ ඥානියෙන් මත් වේවා. අන්න ඒක තමයි අන්තිම වැරද්ද. මේක හරියට අර අරටුව හොයන්න ගිය මිනිස්සයා අරටුවට කලින්ම තියෙන අන්තිම ලී තට්ටුව කියන්නේ එලේ කපාගෙන මෙන්න අරටුව කියලා රැවටුණා වගේ වැඩක්. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ වැරදෙන්න පුරුවන් තැන් ගණනේ. එහෙනම් දැන් බලමු මේ හැම උගුලකින්ම බේරිලා හරියටම ඉලක්කයට යන්නේ කොහොමද කියලා. බලන්න නුවණ තියෙන කෙනා යන විදිය. එයා මේ හැම අධියරක්ම පහු කරනවා. ලාභ සත්කාර ලැබෙනවා, සීලය සම්පූර්ණ කරනවා, සමාධිය ලැබෙනවා, ඥාන දර්ශනයත් ලැබෙනවා. හැබැයි එක තැනකවත් නතර වෙන්නේ නැහැ. දැන් නැති ඔක්කොම හරි කියලා හිතලා තෘප්තිමත් වෙන්නේත් නැහැ. උඩඟු වෙන්නේත් නැහැ. එයා මේ හැම ජයග්‍රහණයක්ම පාවිච්චි කරන්නේ ඊළඟ පියවරට යන්න පඩිපෙලක් වගේ. අන්න ඒ විදිහට මාන්නයටපත් නොවි තෘප්තිමත් නොවේ ඉන්න නිසා එයාට පුළුවන් වෙනවා ගමනේ ඇත්තම ඉලක්කය. ඒ කියන්නේ අරටුව හරියටම අඳුනගන්න. මේක හරියට අර නුවණදි මිනිස්සයා වගේ. එයා කොලාතු පොත්ත සිවිය එලේ කියන හැමදේම දන්නවා. හැබැයි ඒකකටවත් රැවටෙන්නේ නැතුව කෙලින්ම ගිහින් අරටුවම්ම කපාගෙන යනවා. ඉතින් අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ හරිම පැහැදිලිව කියනවා මේ ශ්‍රේෂ්ඨ ජීවිතයේ අරමුණ ලාභ සත්කාර නෙවෙයි සීලයේ සම්පූර්ණ කිරීම විතරකුත් නෙවෙයි සමාධිය ලැබීම විතරකුත් නෙවෙයි ඥාන දර්ශනය ලැබීම විතරකුත් නෙවෙයි මේ ඔක්කොම ඒ කියන්නේ කොලාතු පොත්ත සිවිය එලිලා වගේ දේවල් ඒ ඔක්කොම අන්තිම ඉලක්කයට යන පාරේ තියෙන දේවල් විතරයි ඒවා ඉලක්කය නෙමෙයි මෙන්න මේක තමයි මුළු දේශනාවෙම සාරාංශය මේ ශ්‍රේෂ්ඨ ජීවිතයේ අරමුණත් ඒකේ හරය, ඒ කියන්නේ අරටුවත්, ඒකේ අවසානයත් වෙන්නේ කිසිම දෙයකින් නොසැලෙන සම්පූර්ණ හදවතේ නිදහසයි. ඒ කියන්නේ අරහත් ඵලචිත්ත විමුක්තිය. අන්න ඒක තමයි ඇත්තම අරටුව. ඉතින් මේ කතාවෙන් අපිටත් ලොකු දෙයක් හිතන්න ඉතුරු කරනවා. අපි අපේ ජීවිතය හඹාගෙන යන දේවල් දිහා බලන්න ඒක අධ්‍යාත්මික ගමනක් වෙන්න පුළුවන් නැත්නම් ලෞකික ඉලක්කයක් වෙන්න පුළුවන්. අපි හොයන දේවල් ඇත්තම හරය. ඒ කියන්නේ අරටුව මොකක්ද? අපිත් සමහර වෙලාවට අතරමඟ හම්බ වෙන කොළතු වලට, පුතු වලට රැවටිලා අපේ ඇත්තම ගමන නතර කරගෙනදී ඉන්නේ. මේක පොඩ්ඩක් හිතලා බලන්න වටින ප්‍රශ්නයක්.